අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පෙර දින කමඨහන් වார்த்தාව කියවා සක්මන් භාවනාව කිරීමේදී හැරෙන විට පතුලට දැනෙන තද ගතිය දකුණු පාදයේ සම්පූර්ණ පතුලේ වම් වමේ සිට දකුණටත් වම් පාදයේ වම් පැත්තේ සිට දකුණටත් සතිය දැනුණා ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී පතුලට දැනෙන තද ගතිය, සීතල ගොරෝසු බව, සැහැල්ලුවට එසවීමේදී, ගෙන යාමේදී, තැබීමේදී සතිය පැවැත්තුවා. සක්මන් භාවනාව අවසානයේදී සතියෙන්ම පර්යංක භාවනාව පටන් ගත්තෙමි. ශරීරයේ ඉදිරිපස මැද ප්‍රදේශයේ සැහැල්ලුවට සතිය පැවැත්තියේ. එක දවසක් ස්වාමීන් වහන්සේ මේ මැද හරියෙන් විනිවිද වගේ පිටිපස්සට යනවා වගේත් මට දැනුණා එක දවසක්. එතකොට මෙහෙම සතිය පැවැත්තුණා ටික වේලාවකදී දකුණු පැත්තට සතිය පැවැත්වීමට උත්සාහ කිරීමේදී ඉදිරිපස දෙපැත්තට ඉබේම සැහැල්ලුව ඇති වුණා. ටික වේලාවකදී සැහැල්ලුව නැති වුණා. නැවත ඉදිරි ප්‍රදේශයේ සැහැල්ලු වුණා. ක්‍රමානුකූලව දෙයක් දෙපා පිටිපස ප්‍රදේශයේ සැහැල්ලු වුණා. මෙසේ සිටින විට සමහර අවස්ථාවල සමහර ප්‍රදේශවල සැහැල්ලුව අඩු වැඩි වීම දුටුවා. දිනක් ඉබේම සතිය සිතට ගියා. සිතේ සැහැල්ලුව හිස් බවට සතිය පවත්වමින් මට හිතෙන විදියට විනාඩි 5ක් විතර ඉන්න ඇති. නැවත සැහැල්ලුවට සිත ගියා. තව දවසක සතිය සිතට ගියා. එතකොට අරමුණක් පැමිණීම දැක්කා, නැතිවීමක් දැක්කා. තව අවස්ථාවක අරමුණක නැතිවීම දැක්කා. මෙසේ ටික වේලාවකින් සිත සැහැල්ලුවට ගියා. සිතෙන් වැද්දලා හිත සැහැල්ලුවට ගියා. භාවනාව අවසන් වීමට කිට්ටුව ශරීරයේ තනින් තන ඇති වූ වේදනාවට සතිය පැවැත්වීමේදී එය නැතිවන අයුරු තව තැනක ඇතිවන අයුරු දුටු වෙමි. ඊළාම් එක නාද වීම නිසා භාවනාව නැවැත්වේ. මගේ කමඨාන් විස්තරයි ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු. අතර උපදේශයක් කියන දෙයක් මම හිතන්නේ නැහැ. අපි භාවනාව ඉදිරියට කරගෙන යනකොටම ඔය කියන දේවල් ටික එළියට එනව නේද? මම හිත හිත තේරුණා කියලා කිව්වා. ඒකෙදි ඒ මං කොහොමද කියලා අහන්න හදනකොට ඊළඟට කිව්වා අරමුණු එනකොට ඒ අරමුණු තේරුණා. ඒ අරමුණු බැහැර වෙනකොට ඒ අරමුණු බැහැර වෙන බව තේරුණා කියලා. එතකොට ඒ වගේ ඒ වගේ කොටස් ඒ වගේ අවදීන් මම හිතනවා භවනා තුල අපිට එන්න පටන් ගන්නේවි. හැබැයි ඒක වෙන්න හේතුව තමයි ওই වார்த்தාව මටන් වார்த்தාව. සමහර කලාවට අපිට ආපස්සට මෙනෙහි කරනවා කියන එක සිහිපත් කරනවා කියන එකට උමනාවෙන් යන්න එහෙම වෙන්නත් පුළුවන් බාගද. එහෙමයි. මොනොත් සමහර විට ඒ වගේ කොටස් වුණ ස්පර්ශ වෙන්න පටන් ගන්නේවි. කියන්නේ හිතට මේ කියන කාරණා පිටට උගන්නන එක හෝ කියලා දෙන එක තමයි හොඳ වෙන්නේ. ඩිංග ඩිංග යාප්පුවේ. කොහොම නමුත් අපි හිමීට කරගෙන යන එක හොඳයි. හැබැයි අර වටව කියවලා ඒකට යන එක ගොඩක්ම ගොඩක්ම වටිනවා. ඒක ගොඩක් ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ වගේම ඔය කියපු විදිහට අර සක්මන තුළදී ඒ සම්පූර්ණ දේවල් ටික තේරෙනවා කියන එක සිහිය සම්පූර්ණ වශයෙන්ම අපි කරන ක්‍රියාව තුළම පැඳිලා ඉන්න හෝ ග්‍රහණය කරගන්න බලනවා කියන එකට සාධකයක්. එතකොට ඒක ඒ ප්‍රමාණයෙන් අපි දැනගන්න එක ප්‍රමාණවත් කියන එකයි බුදු පියාණන් වහන්සේගේ උත්තරේ වෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ. එහෙමනම් අම්මේ අපි ඒ කියන එක තවත් වර්ධනය කරගන්න බලමු. සමහර විටක අපිට හම්බ වෙන්න පුළුවන් තව තව පැති තියෙනවා කියලා අපේ අවධානයට ලක් වෙන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ පාදයේම නැතුව එහෙම වුණොත් තමයි ඒ වගේ ටිකක් ස්පර්ශ කරන්න බලන්න. උදාහරණයක් ඇටියට ඔය ඔය මොනවා හරි ඇඳගෙන ඉන්න ඇඳුම් ගෑවෙනව වෙන්න පුළුවන්. අපේ ශරීරේ බර වෙන්න පුළුවන්. සමහරවිට අපි දකින දේ හෝ අපේ අවධානය වෙන්න පුළුවන්. ඊළඟට අපිට දැනෙන මොකක් හරි එකක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් පිටි කාවින් යනවනම් ඒක වෙනයි. හුළඟෙන් යනවනම් වෙනයි. අපි වේගෙන් යනවනම් දැනෙන විදිහ වෙනයි. අන්න ඒ වගේ හැරෙනකොට දැනෙන විදිහ වෙනයි අන්න ඒ වගේ වෙන්න පුළුවන් කොහොම නමුත් මම මෙහෙම එකක් කියන්නම් සක්මන තුලදී ආපහු අර කල්පනා කරන එකකට වගේ මොකක් හරි එහෙම දෙයකට හිත යනවා නම් සක්මනේ කෙලවරට ගිහිල්ලා මොහොතක් ඉන්න කෙලවරට ගිහිල්ලා පොඩ්ඩක් හිටගෙන ඉඳලා ආපහු මෙනෙහි කරලා බලන්න මුළු ශරීරයම තේරෙනවද කොටසක්ද තේරෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ සිහියම අනිත් පැත්තට හැරලා වෙන්න බලන්න අන්න ඒ වගේ උඩට වැටි භාවිතා වෙන්න පුළුවන්. ඔබනම තමයි සක් පරියන්කේට සමාන වෙලාවක් සක්මනට සක්මනටත් යොදවන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒක ශරීරය තුළ තියෙන සමබරතාවයට හේතු වෙනවා. මොකද මම දැන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නා උන්වහන්සේට දැන් පරියන්කේට යන්න බෑ. උන්වහන්සේ ඒ කාලේ පරිණක විතරමයි කරලා තියෙන්නේ සක්මන කරලා නැහැ. දැන් එයාගේ ධනිස්ස අමාරුවක් වෙලා තියෙනවා. ඉතින් මට කාලයක් තිබිච්ච ප්‍රශ්නයක් තමයි මම අරියංකයට යන්නේ නැතුව සක්මන විතරක් කරා. ඒ වුණාම ධනිස්ස අමාරු ආයෙත් පිටසන් ගත්තා. මොකද ඇවිදලා වැඩි. ඉතින් ඒකින්ද මේ වාර සමබරතාවයෙන් කරගන්නේ හොඳයි යන්නේ. කොහොම නමුත් ඒ ඒ ඒම කරගන්නකොට අපේ හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න තමයි අර කියන අනිත් කාරණා අපිට තේරෙන්න පේන්න පටන් ගන්නෙ. කාලය ගෙවෑමෙන් ඒව චුට්ට චුට්ට සිද්ධ වෙවි. ඔය හැටි පොඩ පොඩ අපි වළගන්න බලමු. කොහොම නමුත් අතහරින්න හොඳ නැහැ. වගේම අලුත් අලුත් එකක් අලුත් දෙයක් එකතු කරන්නේ නැතු මේ තියෙන ටිකෙන්ම යන්න බලන්න ඕන. ওই තියෙන දැනුම, ওই තියෙන බුද්ධිය, ඔය අහලා තියෙන බණ ප්‍රමාණය හොඳටම ඇති කියන එකයි මගේ නම් අදහස. මගේ නම් දැන් තමයි. <laughs> අපි අර ශාරීරිකව ස්පර්ශ කරන්න තියෙන කොටස් අන්න ගොඩාක් කියන්න පුළුවන්. බහුංකායේන පස්සතිය කියන හැටියට බොහෝ කොට කායිකව ස්පර්ශ කරන්න ඕන කාරණා තියෙන්න පුළුවන්. අන්න ඒ කෙනාට තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ සවේ ධම්ම දරෝ හෝති යෝ ධම්මං නප්පමජ්ජති කියලා. අන්න එයා තමයි ධම්මදරයා වෙන්නේ. මොකද ඒ ධම එයා ඉගෙනගත්ත ධම ප්‍රමාදයට වැටිච්ච එකක් නෙවෙයි හින්දා. මොකද එයා ඒකේ ප්‍රයෝජනෙ අරගෙන තියෙන හින්දා. ඉතින් යොමු කරගෙන යමු. කොහොමදයි? එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගොඩක් පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ කමටහන් විස්තරය සුපුරුදු ලෙස උදේසවස බුදුන් නැදීමෙන් අනතුරුව මෛත්‍රී භාවනාවට යොමු වුණා. ඊපසු ඔබ වහන්සේ ගිය සතියේ උපදෙස් තුන් පරිදි විනාඩි 2ක පමණ කාලයක් කය සැහැල්ලු වන ආකාරයට සකස් කර ගෙන නිහඬව සිටිනවා. ඉන්පසු ක්‍රමයෙන් කය තුලට සිත යොමු කරනවා. බාහිර ශබ්ද ඇහුණත් ඒවා ඔස්සේ සිත දුවන්නේ නැහැ. ආස්වාසය හා ප්‍රාශ්වාසය දැනෙන්න ගන්නවා. සමහර දිනවල එසේ ආස්වාසය හා ප්‍රාශ්වාසය නොදැනී කය තුලටම සිත පවතිනවා. ක්‍රමයෙන් ආස්වාසය හා ප්‍රාශ්වාසය නොදැනී ගොස් කය ප්‍රකට වෙනවා. හිතාමතාම කය පුරාම සිත ගෙන යනවා. සමහර දිනවල කය පුරාම තියරැල්ලක් ගමන් කරන ආකාරයට වාත්‍ය ගමන් කරන වාසේ දැනෙනවා. සමහර දිනවලට කය පුරාම ලොකු සීතලක් ගමන් කරනවා වගේ දැනෙනවා. මේ අවස්ථාවල කය තරමක සැහැල්ලු බවක් දකිනවා. මේ දේවල් අත්දැකීමින් නිහඬව කය දෙස බලා සිටිනවා. එවිට සාමාන්‍යයෙන් බාහිර ශබ්ද ඇහෙනවා, අත් අත් ස්පර්ශ කර බැලුව විට ඇඟිලි සොලවන විට දැනෙනවා. සෑහෙන වේලාවක් මෙසේ කය දෙස බලා සිට භාවනාවෙන් ඉවත් වෙනවා. තවත් සමහර දිනවල සිතුවිලි පිටතට යන සැටිත් නැවත කය තුළට යොමු වන සැටිත් දකිමින් සිටිනවා. මේ ආකාරයට විනාඩි 45ක පැයක පමණ කාලයක් ඒ ඒ දිනේ භාවනාවේදී අත්දකින දේ උපේක්ෂා සහගතව බලා සිටිනවා. එදිනෙදා කරන දේවලදි ස්වාමීන් වහන්සේ අතුගෑම මල් කැඩීම දත් මැදීම තේ සෑදීම පාණය කිරීම රෙදි අවුවේ දැමීම ආදී ක්‍රියාවලදී සතියෙන්ම කටයුතු කරනවා ස්වාමීන් වහන්සේ මට පුඩි ප්‍රශ්නයක් කියනවා දැන් මේ මෑත කාලයක ඉඳලා මගේ හිතේ ලොකු සංවේදී බවක් ඇති වෙනවා මේ මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඇති වුණු වෙනස්කමක්ද කියලාත් මට හිතෙනවා සාමාන්‍යයෙන් රූපවාහිනියේ දකින දෙයක් හෝ මං එදිනදා ජීවිතයේ අත්විඳින දෙයක් හෝ නිසා ඇතිවන සිදුවීමකදී හිතේ ලොකු දුකක් ඇති වෙනවා. ඉස්සරත් ඒ වගේ දුකක් ඇති වුණත් ඒක ඒතරම් දැනුනේ නැහැ ටික කියන්නේ වෙලාවකින් ඒක නැති වෙනවා. දැන් මේ දේවල් නිසා මං ලොකු පීඩාවකටපත් වෙනවා. දැන් සාමාන්‍ය උදාහරණයක් විදිහට මේ මං ඉන්න ගෙදර අල්ලපු අතේ තියෙන බේකරියක්. දැන් ඒකේ අර මිනිහෙක් ඉන්නවා වැඩ කරන මම ගොඩාක් කෙට්ටුයි. ඉතින් මේ මිනිහයා තමයි අර දර පොට පලන්නේ. ඒක අර යකඩයක් මුණ විදිහට දාලා අර උළු ගෙඩියක් වගේ එකකින් ගහනවනේ. දැන් ඒක ගහන ශබ්දය ඇහෙනකොට ඒ මිනිහයාට ඉන්නවා රස්සාවල් කරන ලොකු පුතාලා දෙන්නේ. ඉතින් සමාජයට මිනිස්සයා ඒ හම්බ කරන සල්ලි බොන්න වීදම් කරනවා එහෙම වගේ වෙන්න ඇති. නමුත් මට ඒ කුළු ගොඩිය වදින ශබ්දය ඇහෙනකොට දැන් මට නිකන් දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා නිකන් පපුවර දෙන තරම් මේ දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් ඇයි මෙහෙම දුක් විඳින්නේ කියලා. දැන් ඒ වගේ සිදුවීම් මට නිතරම ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. මට ඒකත් හිත හදාගන්න උපදේශයක් දෙන්න කියලා මම ඉල්ලනවා වහන්සේගෙන්. හොඳයි දෙන්න. මට මතකයි මේ මුල කාලයකට කලින් අපේ තාත්තිත් වගේ එකක් කිව්වා. එයාට ඒ කාලේ වාහනයක් තිබ්බා. මං මහාන වෙන්න කලින් එයා වාහනයක් ගත්තා. ඊට පස්සේ මහානාට පස්සේ වාහනේ විකා. ගත්තේ ලොකු පුතාට යන්න නැත්නම් මේකත් ඕනේ නැහැ කියලා මට ඉතුරුන තිබ්බා. කොහොමද කරන්නේ? සමහර දවස්වලදී මම වාහනේ යනකොට හදිස්සියක නම් යන්නේ ගමනක් කවුරු හරි කෙනෙක් අපිට දැම්මොත් යන්න කියලා ඒ වෙලාවේ හැටියට ඒව අරන් යන්න බැරි නම් හෝ එකන් ගියේ නැතිනම් මෙහෙම පස්සේ වෙලාවකදී ඒක මතක් වුණොත් එහෙම අම්ම ඔය කිව්වා වගේම තමයි කිව්වේ. අපේ අම්මේ මාතේ කිව්වා අඬනවා කියලා හිටිකම. නෑ ඒ කාලේ එහෙම නෑ. ඒ කාලේ හරිම හරි කොහොමද කියන්නේ ඒ ටිකක් සැරසෙන්නත්. ඉතින් ඒ කාලේ භාවනා කරනවා. ඊට පස්සේ සූත්‍ර කියවුවා හරියට. සමහර සූත්‍ර මම හිතන්නේ 18 වතාව 20 වතාවක් කියවලා තිබ්බ තේරෙන්නේ නැත්තම්. ඔයත් මේ කතා කරන දේවල් ඒගොල්ලෝ ටික කතා කරලා තියෙන අතම කියනවා කොහොම හරි අපේ භාවනාවට පිංසිද්ධ වෙන්නම් මේ අපේ හිතේ තියෙන කලබලකාරී කාරණාවල් ටික ඇත්තකට යන්න පටන් ගන්නවා. සාමාන්‍ය ජීවිතය තුළ අපි තිබ්බනම් කුසල සහ අකුසල කියන සිතුවිලි ඔක්කොම අපි ජීවත් වුණේ ඒ තියෙන දේවල් ඒ කුසල සංකුසල කියන සිතුවලි ඔක්කොමත් එක්කනම් අපිට මේ කියන විදිහේ බවක් තියෙන තත්ත තිබුණා වුණත් ඒ කාලෙදිත් මොකද ඔය කියන සද්ද ඊට කලිනුත් ඇහෙන්නේ නැති. නමුත් පිට ඒක ස්පර්ශ කරන්න තරම් අපේ හිතේ මට සිලුටුකමක් නොතිබුණා වෙන්න පුළුවන්. එතකොට අපි ඒකයි ප්‍රතිපඨානය තුලින් අර සමහර විට ප්‍රතිපඨානයටත් එහා අර මෛත්‍රී සිතුවිල්ලත් එක සමහර විට අපිව අර ඒ කියන සීමාව පෙන්නනවා වගේ වෙන්න පුළුවන් මේ කාරණාවන් වලදී. ඒ කියන මෛත්‍රී සිතුවිල්ල හොඳයි, මෛත්‍රී අදහස් හොඳයි. හැබැයි ඒ මෛත්‍රී අදහස් අපිව පාලනය කරන්න ඉන්න තැනකට දක්වා වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. සමහර විට. එතකොට ඒකාම්මේ අපිට දරන්න අමාරු වෙන්න පුළුවන් අනිත් පැත්ත. එතකොට දැන් පුරුද්දක් හැටියටම අර මෛත්‍රිය තුලින්ම කරගෙන යනවා කියන එක බාගදා මේ වෙනකොට පොඩ්ඩක් මේ වෙනකොට පොඩ්ඩක් ටිකක් අර කණ්ඨකී කියලා කියනවා පාලියෙන් කටුවක් වගේ වෙලා තියෙන්න පුළුවන් සමහර විට. මොකද අපිට ඒක අපි කරන දෙයක් හැටියට අපිට කරන්න ඕන දෙයක් හැටියට අපි හිතන දෙයක් හැටියට අපිට තියෙන්න ඕන දෙයක් කියලා හිතන හැටියට ඒක ඕනමයි අපිට. නමුත් ඒ මෛත්‍රිය අපි ගාව දැන් මේ තියෙන්න ඕන ප්‍රමාණය ඒ amount එක බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන හෝ අපිට කියන ඇති කරගන්න කියන ඒ ප්‍රමාණය තියෙනව වෙන්න පුළුවන්. නමුත් අපි වැඩිපුර ඒක ෆීඩ් කරන හින්දා දැන් ඒක ටිකක් අර සිහියෙන් එහාට ගියාපු ඉමෝෂනල් භාවයකට අපිව අරන් යනවා වෙන්න පුළුවන්. ඉතින් තාත්තිලත් මම දුන්න උපදේශය තමයි ඒ මහයි මෛත්‍රී කරේ මෛත්‍රී ආනාපානෙට මේක කළේ ඒක පොඩ්ඩක් වෙනස් කළොත් කොහොමද කියන එකට ආවා. ඊට පස්සේ ආනාපානෙ විතරක් කළා. අර මෙනෙහි කිරීම ටික අයින් කරලා දාලා එහෙම වුණාම මේ අර මේක මෙනෙහි කිරීමකින් තොරව විසඳන්න අපේ හිතපත් කරනවා. තාත්තිගේ හිතපත් වුණා. එහෙම නැති තාක්කම අපිට දැන් මෛත්‍රිය තුල වැරදි නෑ මේක. මේ භවනා වැරදි නෑ හොඳේ. එහෙම නෙවෙයි මේ කියන්නේ. ඒ වුණාටම මෛත්‍රී සිතවිල්ල අපේ හිතීම තුලම අපේ හිතේ තියෙන මොකක් හරි කාරණාවකට හෝ කෙනෙක්ට හෝ පුද්ගලයෙක්ට මෛත්‍රියානුකූලව කල්පනා කරන්න අපේ හිතේ ඔන්න ඉඩක් හැදිලා තියෙනවා. එහෙම එකක් තියෙන්නත් ඕන නැතුවත් නෙවෙයි. නමුත් ඒක දැන් අපිට ඕමනා කරන ප්‍රමාණයට ඔබට ගිහිලා තියෙනවා. ඒ කියන උමනා කරන ඔබ ප්‍රමාණය පිට පැනලා තියෙනවා අපිට දරන්න අමාරු වෙන ගන්නට. අන් ඒකෙහිඳ මගේ යෝජනාව තමයි මම පුළුවන් නම් මෛත්‍රී භාවනාව කියන එකට අම තීරණය කරලා බලන්න. කොහොම වුණත් හොඳද කියලා. මට ඒක බල කරලා කියන්න බෑ අතරම සුදුසුකමකුත් නෑ කියන්න. මගේ යෝජනාව තමයි අර සිතුවිලි හිතන්න පුළුවන් බවක් අපි වර්ධනය කරගන්න තාක්කල් අපිව ඒ කියන ප්‍රමාණයක රඳවන්න නතර කරවන්න සමහර විට හිර කරවන්න පුළුවන් විදිහේ තත්ත්වයක් අපි ගාම සකස් වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. එතම කියනවා නම් ඔය අවුලේ මමත් පැටලලා හිටිය කාලයක් හරිම අවුලක හිටියා. ඊට පස්සේ තමයි මට සිහිය මේවා. මොනේ මොකද ඒ කාලේ මම හරියට තරහගත්ත කෙනෙක්. රාගයත් හරියට තිබ්බා. හැබැයි පන්සල් දැක්කා. මොකද ඒ ළමයින්ට මధుර වෙන්න මරන්න තේ හැදෙන්න වෙන වැරද්දක් තිබෙන විශේෂයෙන් බොරු කිව්වේ නැහැ නමුත් මෛත්‍රිය මුලදී මට වඩන්න බැරි වුණා මගේ හිතේ ඒ තරම්ම පටිගය කියන එක තිබ්බ වැඩි හින්දා වැඩිපුර තිබෙන ආසේ කොහොම හරි ඒක කරන විදිහ යන්නේ මේ හොයලා හොයලා හොයලා හොයලා කරන්න උනාට පස්සේ ඊළඟට හැම එකකදීම මම ඕනාවට වඩා ඕ සෙන්සිටිව් වෙන්න ගත්තා. අර උමනාව මානෙට වඩා ගොඩාක් හැකියිබර වෙන්න ගත්තා. ඒක කටියට එක සමීප වෙන්න නම් ගොඩක් ලේසි වුණා. නමුත් මගේ පැත්තෙන් මම ගොඩාක් හිත කරගත්තා. ගොඩාක් දුක් විඳා. අවසානයේ 30ට එනකොට තමයි තේරුනේ අර අර විදිහට මෛත්‍රී සහගතවම හැම එකකටම ඒ කියන්නේ මම හිතන මෛත්‍රී කෝණයනේ මේක තුල තියෙන්නේ අම්මේ. ඒක මට මට සාධාරණ වෙච්ච මෛත්‍රී කෝණයනේ. මම හැම මම කැමති මෛත්‍රී හීනේ මේ අම්මේ. ඇත්තම කතාව කියනවා. මම කැමති මෛත්‍රී පැටර්න් එක. ඒ මෛත්‍රී මාදිලිය මේ. ඒ විදිහටනේ මේක හිතන්නේ. එතකොට ඒ ඒක තුල අපි අත්දලා තියෙන හෝ මාව හෝ ඔබතුමිය හෝ කව නමුත් අත්දලා තියෙන්නේ හැඟීම් වර්තාවෙන් දුක වැඩි වෙන මාත්‍රාවට නම් අනිවාර්යයෙන් මෙතනට එනකන් අපේ හිත යාවි. එතනට එනකන් අපේ හිත අරගෙන යාවි අපි. ඒකෙන් නම් හොඳම දේ තමයි ඔබතුමියට තේරෙන්න ඕන. අම්මතුමිට කියලා. ඒවා පොළොස් නේද කියලා. ඉතින් ඒ හැරෙන්නාම භාවනාව තුළ හොඳට සිද්ධ වෙගෙන යනවා. බලන්න ඒක හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔය කියන කට්ට කන්න වෙනවා එහෙම නැතුව ඔය කියන සම්පූර්ණ ප්‍රීතිය භුක්ති විඳිනවා කියන තැනක් අල්ලගන්න අමාරු වෙන්න පුළුවන්. මම කිව්වනේ අද වර්තාව තුළ ප්‍රීතිය භුක්ති විඳලා ප්‍රීතිය අඩු වැඩි වීම තේරෙන්න ගත්තා ශරීරය තුළ හිත පිට ගියා හරි මේ කියලා. ඉතින් ඒ ඒ ඒ ඒපා තේරෙන්න මෛත්‍රී භාවිතා කිරීමත් උමනා වෙනවා නැතුවත් නෙවෙයි. භාවිතා කරන්නත් ඕන. නමුත් ඒකෙත් අපිට දැන් අහුවෙනවා එක්තරා එක්තරා මට්ටම් තියෙනවා එක්තරා එක්තරා සීමාවල් තියෙනවා ඒක ඒකේ මාත්‍රාව පොඩ්ඩක් අඩු වැඩි කරගන්න ඕනේ කියලා. එතකොට තමයි මේකේ ආශ්‍රය කරගෙන තමයි අපි මේ නොපෙනෙන මාර්ගය තුල පෙනෙන අර බවුන්ඩරිස් කියලා කියන්නේ. ඒ සීමාවල් ටික සකස් කරගන්නේ. ඒකෙන් තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්නෙ. අර ද්වේමේ භික්ඛවේ අන්තා කියන එකේ මොනවද මේ අන්ත දෙක? කාමසුකල්ලිකාණ යෝගයේ සාත්තකින මතවන යෝගයේ කියන ඒ දෙක තේරෙන්න ගන්නේ මේකට පැන පිහින්ක තමයි. මේක කරන හන්ද තමයි. ඉතින් සමහරක් වෙලාවට ඕක ආශ්‍රයෙන් ගත්තාම දැන් අපිට ওই විදිහට මේ මෛත්‍රිය එක පැත්තකින් ওই විදිහට මෛත්‍රිය අනුකූලව හෝ හැඟීම්බර විදිහට හිතන්න පුළුවන්. හෝ හිතන කාරණා සීමා සහිත ප්‍රමාණයක් තියෙනත් පුළුවන්. තවත් පැත්තකට අපි එහෙම නොහිතනවා වෙන්න. එහෙම උලක් තියෙනත් පුළුවන්. එතකොට ඔය කියන හැම එකක්ම අපි විමර්ශනාත්මකව තේරුම් ගන්න පටන් ගන්න ඕන මම කියන්නේ. කොහොම නමුත් අර කියන අවුලෙන් නිදහස් වෙන්න නම් අර කියව යෝජනාවට වගේ එකට ඉන්නේ හොඳයි කියන එක තමයි මගේ මම අදහස මගේ යෝජනාව. මේක කරගෙන යනවා මේ සාමාන්‍ය ජීවිතය තුළ ඔන්න ওই වගේ පොයින්ට් එකකදී තමයි ඔන්න සාමාන්‍ය ජීවිතයේදී සිහිය කොහොමද අපිට ප්‍රයෝජනෙට එන්නේ කියන එක එළියට එන්න පටන් ගන්න. මම හරි කැමතියි මේ වගේ ප්‍රශ්න වලට. මොකද එතනින් තමයි ගොඩක් අවසරයි ස්වාමීන් වහන්සේ සමහරන්න දැන් අර අනිත් පැත්තට දැන් මට කේන්ති යනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අඩුයි. නමුත් කේන්ති යනවා දැන් ඉස්සර තරම් කේන්ති යන්නේ නැහැ. නමුත් හැබැයි දැන් කේන්ති ගිය ගමන්ම ඒක මම හිතන්නේ මේ විනාඩියක්වත් පවතින්නේ නැහැ වගේ ඒක නැතුව යනවා. ඒක සාමාන්‍යයෙන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ ඒකම ඒක විනාඩිය අනිත් පැත්තට කතා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒක හොඳයි මම ගේන්න යනවා නම් ඔය ටෙම්පල් බෙට් ටිකට වගේ දාලා යවන්න කොහෙද යන්න කියලා යන්න කියලා. ලියුම් කවුදකට දාලා යවන්න තියෙන්නේ. ඉතින් මේ කොහොම නමුත් සාමාන්‍ය ජීවිතේදී ඒ කියන්නේ අපි දැන් ඔය කියන හැටියට බලන්න එතන වුණත් දැන් අපිට අර කියන සිද්ධිය තුළ මෛත්‍රියට මෛත්‍රිය පැත්තෙන් ලොකු හැඟීම්බරතාවයකට අපිව එක්කන් ගියා වුණාට තවත් පැත්තකින් තව කාරණාවක් තියෙනවා. ඒ වගේ මොන හරි තවත් සිද්ධියක් වුණාම අපිව තාමත් අරන් යන ප්‍රමාණයක් තියෙන්න පුළුවන් තරහ පැත්තට. නමුත් ප්‍රතිපදාවේ තියෙන ප්‍රතිපදාවට පින් සිද්ධ වෙන්න ඒකින්ද අර අර ඒ ඇති වෙන තරහ හෝ ඒ තියෙන මේකකින්ද ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇති නොවෙන්න පුළුවන්. නමුත් මේකෙත් පැති දෙකක් එතකොට පේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේම අර කවදා හරි දවසක් අපිට ඒවි තුලං උපග්ගහය කියනවා වගේ මේ හැම එකක්ම තුලණය කරලා එක හා සමාන ඇහැකින් දකින්න. මොකද එතකොට සමහර විට අර බාහිර පැත්තට මෛත්‍රිය වඩලා තියෙන එකේ වැඩි බවකුත් අර අමනාපය ඇති වෙනවා නම් ඒ වගේ දේවල් වලට මෛත්‍රිය වඩලා තියෙන එකේ අඩු බවකුත් වගේ කියන අන්න ඒ වගේ පොඩි කතාවකුත් මේකේ අස්සෙන් එළියට එන්න පුළුවන්. අන්න ඒකෙන්ද බලන්න මේ පුහුණුව තුළ කොහොමද කාලයක් කරගෙන යනකොට කමඨාන් වාර්තාවල් ටික සකස් කරගෙන යනකොට ඔයයන්ටම මේක තුල තියෙන අඩලු හුඩුකම් ටික පේන්න පටන් ගන්නේවි. එතකොට චුට්ටි චුට්ටි චුට්ටි චුට්ටි සකස් කරගෙන ආවේ. මම හිතනවා සමස්තයක් හැටියට ගත්තොත් එහෙම මේ භාවනාව තුළින් ඔබතුමිය අසන්තෝෂ වේවිද දැන් සන්තෝෂ වේවිද මොකද කියන්නේ? සන්තෝෂයි ස්වාමීන් වහන්සේ ගොඩක් සතුටුයි. එහෙමයි. වෙන කිව්වනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පෙරවන් සම්මයි ඔබ වහන්සේට ගොඩක් පිං. ආ හරිම සුණා. සමිනාස මට තව පොඩි පොඩි කතාවක් කියන්න තියෙනවා ඔබ වහන්සේට. එහෙම. ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ දේශනා 19න්ම පස්සේ තමයි හුඟක් දුරට මේක මේ ක්‍රියාවලියක් කියලා මට තහවුරු වුණේ. ඇත්තටම තව කතන්දරයක් කියන්න තියෙනවා සමා වෙන්න. අද නම් මම ඔබ වහන්සේගේ අතපය හාට මෙහාට වෙනවා තොල් යනවා පවත් දැක්කා. වෙන වෙනම දැකලා ඔබ වහන්සේගේ අද දේශනාව නම් මට ඒක ක්‍රියාවලියක් විදිහටමයි වැටෙන්න පටන් ගත්තේ. නමුත් මේ 19 මහලා ඒකටම ගිලා බැසලා තමයි උගාක් දුරට මේ මේ ස්පර්ශයෙන් ඇති වෙන ක්‍රියාවලියක්ම තමයි එහෙන් මෙහෙන් ඔබ වහන්සේගෙන් බැන්නුත් අහලා ඒ ඒ වගේම තවත් ඒක අත්යෙන් ඉතින් කොහොමදත් ඉතින් මේ සක්කාය දිට්ඨිය කියන එක එද්දිකම් කරන්න හදනවා. ඉතින් කොහොමටත් ඒකත් මම ඒක ගැන එතනත් ඉඳගෙන ඒකත් විසඳගෙන ඇවිල්ලා අද මම ඔබ වහන්සේගේ දේශනාව සමාවෙන්න මෙහෙම කිව්වට දැක්කේනම්ම ක්‍රියාවලියක් විදිහට තමයි. අතපය යනවා එනවා තොල් මාරු වෙනවා ඔක්කොම දැක්ක. හ්ම් හ්ම් මේක හොඳයි මේක හොඳයි. ආම අම කියනවා නම බැනුම් ඇහුවයි කියලා අන්ජිනේමර පොඩ්ඩක් කෝල් එකක් දීලා අහලා බලන්නකෝ. එයා අහලා තියෙන බැනුම් ගන්න. <laughs> ඒකට කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒක මම බොහොම සන්තෝෂෙන් පිළිගන්නවා. හොඳ. ඒක නිසාම තමයි මාට මාව දෙන්න ගත්තේ. ඒකට ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් මම මේ කිව්වේ එක්තරා ස්පර්ශයක් ඒකත් එක්තරා ස්පර්ශයක් බව කිව්වේ. බලන්නේ අපේ හොඳටම තමයි තියෙන්නේ. ඒකත් එක්තරා ස්පර්ශයක් විදිහට තමයි මම කිව්වේ. මේමය. මෙහෙමයි. ඔව් තදපි පස්සති කියලා අපිට කියනවා නේද අර මේ සූත්‍රේ මොකද්ද? බ්‍රහ්මජාල සූත්‍රේ පවානේ. එතකොට මේ හැම එකක්ම අපි අර දකින්න කැමති රුචි කෝණයක් තියෙන්න පුළුවන්. මේක සාධාරණයි. මම ඒක ඉතින්ලා කිව්වේ වැරදි කියලා කියන්නේ නැහැ මං කියලා. එහෙම වැරද්දක් නැහැ ඔක. ඇත්තටම තුල වැරද්දක් නැහැ. ඒක ඔබතුමිය කරලා තියෙන පුහුණුවත් එක්ක ඒක ඔබතුමියගේ පුහුණුවට සාධාරණ වෙනවා. සාපේක්ෂ වෙනවා. ඒ දකින දකින විලාසයට. නමුත් ඒකෙන් හැඟෙන්නේ නැහැ මේක තමයි තිබිය යුතු සත්‍ය කියලා. නමුත් ඔය කියන ඒ ස්වභාවය පවතිනේ ඔබතුමීට සාධාරණයි. ඔබතුමීට සාපේක්ෂයි. ඒක එහෙම වුණාට කමක් නැහැ කියලා මම අදහස් කරන්නේ. සක්මන් භාවනාව පළමුව බුදු ගුණ මෙනෙහි කරමින් සිටගෙන සිටින ස්ථානයේ සිට මම දැන් මෙතන යයි සිතා සක්මන් කිරීමට පටන් ගත්තෙමි. පළමුවෙන් දකුණු පාය ඔසවනවා තබනවා යනුවෙන්ද වම් පායද එසේම ඔසවනවා තබනවා යනුවෙන් දෙපා වලට හිත යොදවමින් සතිමත්ව එක් ගමන් වාරයක් අවසන් වී ආපසු හැරෙන විට සතියේ වෙනසක් දැනුණ බව නිරීක්ෂණය විය. තවද දෙපා බිම තබන විට පතුලට දැනෙන සීතල බවත් තද බවක් දැනෙන අතර වම් පාදයට දකුණු පාදයට එම ලක්ෂණ අඩුවෙන් දැනෙන බවද දෙපවල යටුපත් තුල සම්පූර්ණයෙන්ම පොළවේහි නොවැදෙන බවද දැනුනි. මෙසේ දෙපා මාරු කරමින් සිය නොවිනස්ව ගමන් වාර කීපයක් සක්මන් කිරීමට හැකි විය. ඉන්පසු පාදවල සියුම් වේදනා දැනෙන්නට විය. සිතට නොඑක් අරමුණු පැමිණෙන්නට විය. ඒ අරමුණු කෙරෙහි සිත ඇලෙන්න ගියේ නැත. ඒවා සිතුවිලි පමණක් බව හිතා සක්මන් කරගෙන ගියෙමි. කකුලේ පැවති වේදනාව උරහිසටද දැනුනි. පිටුපසට බැඳ තිබූ දෙයක් ගැල වූ පසු උරහිස උරහිසේ ඇති වූ වේදනාව ක්‍රමයෙන් නැති වී ගියේය. කනට ඇසෙන විවිධ ශබ්දද සක්මනට බාධාවත් නොවිය. ඇසට පෙනෙන රූපද උපාදානයක් කරගත්තේ නැත. එය රූප පමණක් බව හැඟෙයි සක්මන් ක්‍රියාවලිය නොනවත්වාම සිදුවේ. රූකඩයක් මෙන් ශරීරයේ ක්‍රියා කරයි. සිතුවිලි පැමිණියත් ඡනේකින් ඒවා නැතිවිය. රඳවා තබා ගැනීමට කිසිවක් නැත. එවිට මගේ කියා දෙයක් නැති බව මට හැඟියේ. මේ කිසි දෙයක පැවැත්මක් නැති බවත් සියලු දේ ඇති බව නැති වෙන නැතිවෙන ඇති වෙන නැති වෙන බවක් මට හැඟී ගියේ. මෙලෙස සක්මන් භාවනාවේ පැයක් පමණ ගත කෙලෙමි. ශාරීරියේ සතිමත්ය. ගරු ස්වාමින් වහන්සේ කමඨහන් වාර්තා ලියා අත්දැකීමක් නැත. මගේ සිතුවිලි හා සක්මනේදී ඇති වූ සියලු අත්දැකීම් සියල්ල ලියුණාදයි නොදැනෙමි. වැරදි නිවැරදි කර මේට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. මේ සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ගැන ඔබ වහන්සේ අදහසක් දක්වනවද? පරියන්කේ කියන්නේ ඉස්සර. ඔය සිහිය ගැන ඒ කියලා තියෙන කාරණා හරි ලස්සනයි. එතකොට ඒ පැත්තෙන් සිහිය හොඳට වැඩිගෙන යනවා, දියුණු වෙගෙන යන බව තේරෙනවා. ඒ කියන හැටියට වගේ මේකට එක්තරා විදිහකට අර පොතපතක කිට්ටු බවක් ගන්න හදනවා වගේ නිකන් මොකක්දෝ වගේ එකකුත් පොඩ්ඩක් පේන බවකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම අනිත්‍යයි ඊට පස්සේ නැති වෙලා යනවා. ඒ වගේ දේවල් මම හිතන්නේ මම අපිට භාවනාව තුළ තාම අර පිනිච්ච දේවල් නෙවෙයි වගේ මට හිතෙන්න කියන හැටියට ඒක අපි අර හිතපු එකක් වගේ වෙන්න පුළුවන් ගොඩක් දුරට. එහෙම නැතිනම් තාර්කික වෙන්න පුළුවන් නැත්නම් තාර්කික වෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? මොකක් හින්දාද එහෙම කියන්නේ? කොහොමද මේවා අනිත්‍ය වෙන්නේ? කොහොමද නැහැ කියලා කියන්නේ? අන්න එහෙම අර අපිට තේරෙන ගතියක් හෝ දකින ගතියක්. අර හැම එකක්ම ස්පර්ශ කරලා දැනගෙන ම යන එහෙම ස්වභාවයක් වෙනවා නම් මම හිතනවා ගොඩක් සාර්ථක වෙයි කියලා. ඒ හැරෙන්න සක්මණ බොහොම හොඳට සිද්ධ වෙනවා. ඒකට ඒකදී සිද්ධ වෙන්නේ සිහිය වැඩිම, සිහිය ප්‍රවැත්වීම, සිහිය පුරුදු වීම ඒ ඔක්කොම ටික හරි සාධාරණයි, හරි හොඳයි. ඒ කියන කටයුතු ටික තවදුරටත් පුරුදු කරන්න බලන්න. ওই කියන ස්වභාවයන් ඔහොම තීරණ එක හෝ තීරණයකට වඩා ඔහොම කල්පනාවකින්ද බහැර වේවි බවදා සිහියටම වෙන්න උනහම අන්න ඒ වගේ ස්වභාවයක් වෙනකන් වගේ අපි බලමු මේක කරගෙන යන්න. මොකද අපිට කියනවා අර ප්‍රපංච වලින් නිදහස් වෙච්ච මනසක් හදාගන්න කියලා. එතකොට අපි දන්නවා කොහොම මේකේ දෙයක් නැහැ කියලා තේරුම් ගන්න එක නිවන හැටියට තමයි අපි හිතන්නේ මේ හිතන්න ඕන දෙයක් වගේ හැටියට තමයි අපි හංගින්නේ ඒ වුණාට ධමවිතක්ක කියන එක ගැනත් අපි බහැර වෙන්නත් ඕන මෙහෙම දේකුත් තියෙනවා ඒකට හරි අහිංසකයි මේ කතාව ඇත්තම කියනවනම් ඒක නිකන් එක පැත්තෙන් හිතන්න පුළුවන් බුදුහාමුදුරන්ට අපි එරෙහි වෙන්න වාදෝ වද්දෝ කියලා නෑ එහෙම එකක් නෙවෙයි ඒක තමයි උන්වහන්සේ කියන මාර්ගය ඒ පාර ඒකින්ද මට පොතපත තියෙන දේවල් ටික පස්සේ කලා බලාගෙන මීට මීට කටයුතු ටික කරගෙන යන එතකොට ඔය කියන දේවල් ටික ඇත්තටම ස්පර්ශ වෙන්න පටන් ගන්නවා අන්න ඒක මහානීය අගයක් තියෙන කාරණාවක් වේ පරියංක භාවනාව මා වාඩි වී සිටින ඉරියව්ව දෙස හිස සිත දෙපතුල දක්වාම හිත යොමු කරමින් ආනාපාන භාවනාවට වාඩි ගුණෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. නාසයේහි මුල දෙසට හිත යොමු කරමින් නාස් කුහර දෙකින්ම ඇතුල් වෙන හුස්ම සීතල ලෙසත් ඒ අයුරෙන්ම ඒ ප්‍රශ්වාසයේ ලෙස උණුසුම්ව පිට වෙන බවක් දැනුනි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයේ කීපවරක් සිදුවෙන විට එය සියුම් වී නොදැනී ගිය අතර ශරීරයේද සතිමත් වී වීගෙන යන බව දැනුනි. දෙයක්ද හිරිවැටි ඇති බව ලෙසත් දැනේ. පිම්බීම හැකිලීමද යන්තමට දැනුනි. උරහිස් දෙක හා පපුව ප්‍රදේශයේ උස් පහත් වෙන බව දැනේ. මෙසේ ස්වල්ප වේලාවකට පසු සිත හා කය සංසුන්්‍ය නිශ්චලව ඇත. බාහිරින් එන අරමුණු කිසිවක් නැත. රූප සංඥා කම්පන චංචල කිසිවක් නැත. මෙසේ ටික වේලාවක් සිටින විට දකුණු පාදයේ වේදනාවක් ඇතිවිය. ඊයේ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. මා ඉඳගෙන සිටින ඉරියව්ව අනුව එම වම් පාදයේ පොළවට තද වී එම වේදනාව ඇති වී ඇති බව දැනුනි. නමුත් එම වේදනාව අඩු කර ගැනීමට කිරීමට සිටුනේ නැත. පාදයේ පුරාම ඇති වූ වේදනාවත් සමග උණුසුම් බවක්ද දැනුනි. එය මට දරාගත හැකිය. එය වේදනාවක් බවත්, එය සදාකාලික නොවන බවත් සිටිවිල්ල ඇතිවිය. විවිධ ශබ්ද පිටතින් ඇසේ. ප්‍රිය උපදවන සුවඳක් හමා එයි. නමුත් ඒ කිසිවක් කෙරෙහි මගේ ඇල්මක් නැත. මට එය බාධාවත්ද නොවිනි. සිතවිලිද නැත. හිස් බවක් සමග පාළු ගතියක්ද දැනුනි. ආනාපානයේ කෙරෙහිම සිත තබා ගනිමින් දැනෙන වේදනා සංඥා රූප සංඥා සහ කයට දැනුණු මේ සියලුම දේ උපාදානය කරගන්නේ නැතුව විනාඩි 45කින් අව නතර කෙලිනි. ස්වල්ප වේලාවක් යනතුරු සතිමත් වී තිබුණි. ගරු ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් පතමි තෙරුවන් සරණයි සුවපත් වේවා මම හිතනවා හොඳින් සිදු වෙනවා නමුත් අර සමහර සමහර අවස්ථා හෝ ආදීරවල් හෝ කොටස් තියෙන්න පුළුවන් නාමතර අපේ හිත හෝ ඒ කියන භවනා කරන කෙනාගේ හිත අර කෝණික කරන්න හිතෙන වගේ අදහස් තියෙන්න පුළුවන් ඒක හින්දා අර ශරීරය තුල තියෙන සමහර සමහර කොටස් වෙල වෙලාවන් වලදී එක එක වෙලාවන් වලදී මතු වෙන්න වගේ පුළුවන් කමක් එන්න පුළුවන්. ඒ ෆෝනිකත්වයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අර විවෘත මනසක් වගේ හදාගන්න හොඳයි කියලා යෝජනා කරන්න කැමතියි. එතකොට ආනපාන කියන එක කොහෙත් අහුවෙන්න ගනීවි, කොහෙන්වත් පේන්න වගේ ගනීවි, කොහෙන්වත් ප්‍රකට වෙන්න වගේ ගනීවි. මේක හොඳයි. ඊට පස්සේ අර අහිංසකවට අර අර අර සක්මනේදී කළා වගේ අර පෙළපොතේ කාරණාවකට ටිකක් කිට්ටු වෙලා තියෙනවා ඊළඟට. කමක් නැහැ ඒක වුණාට. නමුත් අර ඔය කියන කමඨාන් වார்த்தාවේදී ඒක ලියවිලා තියෙන හින්දා ඊළඟ වார்த்தාවටත් එහෙම වුණොත් එහෙම මේව කරන්න බලන්න. එහෙමම ලියන්න. මේක මම ආවල් පොතෙන් ඉගෙන ගත්ත එකක්. ඒක මතක් වුණා. අන්න ඒ වගේ එකක් ඔහි දාන්න තියෙනවනේ මම හිතන්නේ කාලයක් යනකොට අපිට තේරෙන්න ගනීවි මේකේ තියෙන ස්වභාවය ගැන. එහෙම නැතුව මේ ඒ කියන වේදනාව ඇත්තටම අනිත්‍ය වෙලා යන තාක් බලාගෙන ඉන්න පුළුවන් නම් එතනදී තේරෙන දෙයයි ඒක ගැන මෙනෙහි නැහැ. ඒ කියන ওই විදිහට විතර්ක කරන එකයි අතර යම්කිසි පරතරයක් තියෙන්න පුළුවන්. කොහොම නමුත් සමස්තයක් හැටියට ඇත්තටම හරි සාර්ථකයි මටහන් වටතාව. කොහොම ඉතින් හිමීට කරගෙන යමු තව ටිකක් වර්ධනය කරගන්න බලන්න තමන්ගේ අවධානය විශේෂයෙන්ම දැන් ශරීරයේ ගැන ශරීරයේ මෘදු බවක් කියන කතාවක් කිව්වා මම හිතන්නේ. නමුත් ඊට පස්සේ කිව්වා දකුණු පාදේ වේදනාවක් ආවා කියලා. එතකොට ඒකේ තේරුම අපිට ශරීරය කියලා තේරුණා වුණාට ශරීරයම කියලා තේරුණා වුණාට සමහර විට තාමත් හරියට අධ්‍යයනය නොකරපු කොටසක් තියෙන පුළුවන් මේක. ඒක ඉතින් අහිංසකයි. ඒක නිසා ඒවා හිමීට හිමීට වර්ධනය කරගන්න එක තමයි හොඳ කාලයක් අරගෙන. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකලාට සිහිය දියුණු කරගන්න බලන්න අතිමත් වෙලා ඉන්න බලන්න එතකොට කාලයගේ වැයමෙන් අපේ භාවනාව ඉදිරියට තම තවම අරගෙන යාවි කියලා අදහස් කරනවා. ඒක හොඳයි. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් කොම් සතුටු වෙනවා. නිසිතෙන්ට ඕන අද කට්ටිය එකතු වෙලා අපි ධර්ම සාකච්ඡාව කළා. අපි ගොඩක් අදහස් අදහස් කතා බහ කළා. ආනපන සතිය ගැන කරපු කාරණාවල් ටික එතකොට මෙතනින් ඉවරයක් වෙනවා. ලබන සතියේ බලාපොරොත්තු වෙනවා ඔය අසුබ කොටස ගැන පොඩ්ඩක් කතා බහ කරන්න කියලා. අපි බලමු ඒක කොයිතරම් සාර්ථක වේද කියලා. දෙහිමනම් අද දවසේදී මේ දේවල් වලට සම්බන්ධ වූ ප්‍රශ්න සුදුනාටම පින් අනුමෝදනා වේවා. ඉතින් මේ කාරණාව ඇත්තටම පටන් ගත්තේ ඔය අපේ මහින්ද මහත්තයයි රජනි අම්මයි කරපු යෝජනාවත් එක්ක. තාමත් ඒ අදහසෙමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒ ඒ ආකාරයෙන් කරගත්ත පින් ඒතන්ට අනුමೋದනා වෙනවා. ඉතින් වට සෑම සිල් දෙනාටමත් අපේ හැම දෙනාටමත් මේ කුසල් විපාකාරෝම අනුමೋದනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටාම වටිනා ධර්මදේශනාවන් පැවැත්වීමෙන් හා කමඨහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ මේට පෙර කෙරුවා වූ උතුම් සතික්‍රියාව පිපාසයෙන් සිටි අපට පෑන්දෝතක් ලැබුවා දැසේ දැනුනි. සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අපමණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා මේ වසංගත කාල පරිච්ඡේදයේහි ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධර්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍යාවයි කුසලයේ හේතු වාසනා වේවා එසේම එසේම මේ අත්භව මේ අත්භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාති මිත්‍රාදීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං පස්සින් තුම් වන්දි තුම් තුන් වරන් සාරිපුත්තාරී දේවාදී ආගතා පටිපාටියා සද්ධා සිත දයා වාසිත නමමහ ඔබ වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සර්ණයි සර්ණයි